වීමේ අපහසු නිසා ඇතිවෙන දුකක් තියෙනවා නම් ඒ දුක ඔකෙන් නැති කරගන්න පුළුවන්. හොඳයි. ඇයි ඔක්කොම දුක් නැති කරන්න ඕක පුළුවන් කියලා හිතන්නේ? රස්සාව කළා. ජීවිතයේට අපහසුතාව ඇති වෙන දුක් ටිකක් තියෙනවා නම් ඒ දුක් ටික නැති කරන්න බැරි නම් ඕකෙන් පුළුවන්. ඇයි දෙමව්පියෝ මැරීමේ සහෝදරයෝ මැරීමේ මහලු භවයේ ළඩවීමේ තියෙන දුකුත් නැති කරන්න පුළුවන් කියලා හිතන්නේ ඕගොල්ලෝ. ඔගොල්ලෝ හිතනවද බඩගිනි දුකත් නැති කරන්න රූප බලනවා. ඔගොල්ලෝ හිතනවාද සද්දයක් අහලා පිපාසය දුකක් නැති වෙයි කියලා? සද්දේ නොඇතිවීම නිසා රූප නොබැලීම නිසා ආපු දුකක් වෙනම් ඒ දුක නැති වෙයි. මේ දුක නැති කරන්න ඒ දුක ඇති වෙච්ච හේතුව නැති කරන්න වෙනවා. ඒ නිසා ජීවිතය කියන්නේ දුක එන එන පැත්ත බලලා ඒ එන එන හේතු ටික නැති කරන්න. එහෙම නැති වුණොත් දුක නැති වෙනව මිසක බඩගිනි දුක නැති වෙන්නේ නැහැ රූප වලට. ඒ බව හොඳට මතක තියාගන්න. එතකොට ඒ වගේ හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ක්‍රමයක්. මේ ක්‍රමයේ තියෙන වටිනාකම තමයි ලෝකෙ තුල එක එක එක පర్యాయයෙන් එන දුක් නැති කරන්න ඒ පర్యాయම යන්න ඕනේ. බඩගිනි දුක නැති කරන්න කණ්ඩම වෙනවා. රූප නොබැලීමෙන් ඇතිවන දුක නැති කරන්න බෑ ඒකෙන් ඒක රූප බලන්න බ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ හරි ආශ්චර්යයි කියලා කියන්නේ. එක දෙයක් කිරීමෙන් ඔක්කොම දුක නැති කරන්න පුළුවන්. එක දෙයකින් ඔක්කොම නැති කරන්න පුළුවන්. ඒක එතන තියෙන වටිනාකම. මුළු ජීවිත කාලෙම දුක නැති කරන්න එක එක ක්‍රම හොයලත් යම් යම් දේවල් නැති කරගත්ත ඒක අනිත් ඒවා නැති කරගන්න බැරි වෙලා අපිට. එහෙම නේද? එතකොට නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පරියාය අපිට යන්න පුළුවන් නම් මේ දුක් ඔක්කොම ටික නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යද නිච්ඡන් තන් දුක්ඛ යමක් අනිත්‍යයි නම් අනිත්‍ය වෙන බවම දුකක් අනිත්‍ය වෙන දේ හැම දෙයක්ම දුකක් දුක දුකමයි සැප නොපවතින බව දුකයි එහෙනම් අනිත්‍ය වෙන දේ ලබා ගන්න එක දුකක් එහෙනම් ඒක නොලැබෙන්න නම් ඒක ලැබෙන හේතු ටික නැති වෙන්න ඕන හේතු නැති වෙන්න නම් හිත පිරිසිදු වෙන්න ඕනේ හිත පිරිසිදු වෙන්න නම් අපිරිසිදු ධර්මතා මෙන්න මේ ටික ඒක දුරු වෙන විදිහට හදන්න ඕනේ එහෙනම් කෙනෙක් භාවනා කරනවා කියලා කළා තියන්නේ කරනවා නම් කරන්න මොකටද? අන්න ඒ කාරණා හොඳට තේරෙන්න ඕනේ. එහෙම නැතුව අවුරුද්දට අර කණා මුට්ටි ගහන්නේ අපි ඇස් දෙක වහගෙන පුල්ලෙන් ඩාංගල වැදුනොත් වැදුනා. එහෙම භාවනා කරුවට හරියන්නේ නැහැ. ඒ කියන්නේ කරන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න නැතුව අපි භාවනා කරනවා මාත් විදර්ශනා භාවනා කරනවා මාත් සමත භාවනා කරනවා මොකටද කරන්නේ නිවන් දකින්න කොහෙද කියන එකද දන්නේ එහෙම හරියන්නේ නිවෙනවා. නිවන කියන්නේ මොකද්ද? දුකේ නිරෝධය, දුක නැති බව නිවන. ඒ දුක නැති බව ලැබෙන්නේ මෙන්න මෙහෙමයි කියලා දැක්කා. එහෙනම් මෙන්න මෙහෙම කොළොතුනේ මේ ටික ලැබෙන්නේත් කියලා දන්නවා. එහෙම දැනගෙන ඒ ටික කරනවා. දැන් නිවන් දකින්න කටයුතු කරනවා. එහින්දා හිත පිරිසුදු කරගන්න උත්සාහවත් වෙන්න මේ සම්බුද්ධත්ව ජයන්ත හොඳට සමරන්න පුළුවන් ඕගොල්ලෝ. නියම විදියට සම්බුද්ධත්ව ජයන්ති සමරන පිරිසක් වෙනවා මේ වරාය පිරිස මේ ටික තේරුම් අරගෙන කරන්න පුළුවන් නම් වෙසක් කූඩුව හදන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්ව සමරේ අපි මේ ටික නොදැක්කොත් ළමයෙක් ඉපදිලා උපන්දින සාදයකට සරසන සැලසිල්ලක් වෙයි සම්බුද්ධ ජයන්තිය. නමුත් සම්බුද්ධ ජයන්තිය නියම විදියට සමරන්න පුළුවන් මෙන්න මේ ටික දැනගෙන මෙන්න මේ ධර්මතාව ටික අපේ ජීවිතේ ලං කරගෙන ඒක කළොත් එයා තමයි නියම විදියට සම්බුද්ධත්ව ජයන්ති සමරන බුදුරජාණන් වහන්සේ පිරුණම් පාණ්ඩ කිට්ටුව පිරුණම් මංචකයේදී ඔක්කොම ස්වාමීන් වහන්සේලා ආඬන ආනන්ද හඳුරුවත අඬනවා අඬනකොට ධම්මාරාම කියලා ස්වාමීන් වහන්සේනම මොකද කරන්නේ පැත්තක කියලා භාවනා කරනවා අනිත් හඳුරුවල අහනවා ඇයි ඔබට දුක නැද්ද බුදුරජාණන් ඔබ වහන්සේට දුක නැද්ද බුදුරජාණන් වහන්සේ පිරුණම් පාණ්ඩන ඇයි අඬන්නේ නැත්තේ කියන බුදුරජාණන් වහන්සේට ආදරයෙන් තමයි මම මේ භාවනා කරන මොකද බුදුරජාණන් වහන්සේ කෙනෙක් අඬන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ කරන ආදරේ මේ ප්‍රතිපත්තිය හැසිරුණු බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියනවා යම් කිසි කෙනෙක් බාහිර ඒ කියන්නේ ධම්මාරාම භික්ෂුව විතරයි මට නියම විදියට ගෞරව කළ කෙනා ආදරය කළ කෙනා කියනවා ඒ වගේ සම්බුද්ධ ජයන්ති නියම විදියට සමරනවා නම් මේ දහම තෝරගෙන ඔයගොල්ලෝ භාවනා කරන්න නියම විදියට සමරන කෙනා අනිත් ඔක්කොම අපි සමාජයක් තුල ඉඳගෙන රැල්ලකට හසු වෙලා රැල්ලක් තුල ඉඳගෙන පේන්න කරන දේවල්. ඒකෙන් අපිට මුකුත් වෙලා නැහැ. අපි ගාව තණ්හා මාන සමායට වැඩේ. මම මෙහෙම කළා, මම මෙහෙම දෙයක් කළා, අපි මෙහෙම බැලුවා, මේ වගේ දේවල් කළා කියලා. නමුත් නියම විදියට අවංක හදවතින් සම්බුද්ධ ජාතිය සම්රණවනා බුදුරජාණන් වහන්සේ කෙරේ ආදරෙන් බුදුරජාණන් වහන්සේ අවංක කලනාදාසි බුදුරජාණන් වහන්සේ සමරනවා. අපිට කරන්න වෙන්නේ මොකද්ද? ඒ දහම තොරගුණ භාවනා කරන එක. එතකොට ඒ හින්දා ඒකෙන් එහෙම නැති වුණොත් අපිම අපි රැවටේ. අර විදියට කළොත් බුදුරජාණන් වහන්සේට උතුපාකාර ගුණ සැලකුවා. අපිද ඒකෙන් ප්‍රයෝජනක් ගන්න වෙනවා. එතකොට මෙන්න මේ ටිකෙන් තේරුම් කරගන්න හිත පිරිසුදු වුණොත් ලැබෙන වාසිය තමයි දුක නැතුව ඉන්න පුළුවන්. හිත අපිරිසුදු වුණොත් ලැබෙන අවාසිය තමයි දුක විඳින්න වෙනවා. ওই ටික තේරුම් අරගෙන හිත පිරිසුදු කරගන්න ඕනේ. හිත පිරිසුදු කිරීම ධ්‍යාකාරය සමත විදර්ශනා සමත හිත පිරිසුදු සමත භාවනාවෙන් හිත පිරිසුදු කළාම නීවරණ ධර්ම දුරු කරන්න පුළුවන් විදර්ශනා භාවනාව වැඩුවාම අනුසය ධර්මයන්ගේ හිත පිරිසුදු කරන්න පුළුවන් සමත නීවරණ ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරන්න සමත භාවනා 40ක් තියෙනවා. සම 40 කමඨහන් කියලා කියනවා. නීවරණ ධර්ම දුරු කරගන්න ක්‍රම 40ක් තියෙනවා. ඕනම කෙනෙකුට කැමති ක්‍රමයක් උපයෝගී කරගෙන උදව් කරගෙන හතර ඉරියව්වෙන් ඕන තැනකදී හිත පිරිසුදු කරගන්න උත්සාහවත් වෙන්න පුළුවන් වුවමනාව යොමු. ඒක තමයි වුවමනාව කියන්නේ. Taman හොඳට බලන්න ඕනේ. ජරා මරණ දුක හොඳයි නම් දෙමව්පිය සහෝදරය මැරිලා විලාප දෙන්න තියෙන දුක හොඳයි නම් ඕනේ නම් කිසිම දෙයක් කරන්න එපා. ජීවත් වෙන්න රස්සාව කරන්න රස්සාව කරන්න ජීවත් වෙන්න. ওই දැන් අපි සමහර විටක දැන් කිව්වොත් මම වැරදි මම දන්නේ නැති නිසා ඒ විදිහට කළාම හරි. රස්සාව කරන ජීවත් වෙලා ජීවත් වෙනවා රස්සාව කරන විදිහට කළොත් මේ දුක් ටික හොඳයි කියන තැනකින් ඉන්නේ. එයා වචනේ කතා කළාට දුක එපා දුක ඕනේ කියලා ජීවිතෙන් කියන මට දුක ලැබේවා මට දුක ඕනෙමයි කියන තැනකින් තමයි ජීවත් එතකොට ඒ දුක ඕනේ නැත්තම් ඒ දුක එපා නම් ඒ දුක අප්‍රිය නම් ඒ දුක මිදෙන්න ඕන නම් රස්සාව කරනවා එයා ජීවත් වෙන්න ජීවත් වෙන්න රස්සාව කරන්න ජීවත් වෙනවා ටික ටික හිත පිරිසිදු කරගන්න ඉඩ ලැබෙන හැම මොහොතකම ඉඩ හදා ගන්නවා හැම මොහොතකම හිත පිරිසිදු කරගන්න ඒ හිත පිරිසුදු කරගන්න උවමනාව තියෙන කෙනාට ඕන වෙලාවක පුළුවන්. වාහනයක යද්දී එහෙම නැත්නම් මේ කාර්යාලේ එහා ගොඩ නැගිල්ල මෙහා ගොඩ නැගිල්ලට යද්දී ඕනම තැනක කරගන්න පුළුවන්. උවමනාව නැතිකම නිසාක බැරිකම නෙමෙයි තියෙන්නේ. එතකොට එයා දන්නවා කොහොම හරි පැනලා යන්න. ඒ විදිහට එතකොට ඒ හිත පිරිසුදු කරගන්න කමටහන් 40ක් තියෙනවා. ඒකට තමයි දස අසුබ දස අනුසති දස කසින එතකොට සතර බ්‍රහ්ම විහාර කියලා මෙන්න මේ වගේ කමඨාන් 40ක් තියෙනවා. මම ඒ සමත භාවනාව ගැන වැඩි කියලා දෙන්න මුකුත් යන්නේ සමත කියන එකේ තේරුම තමයි මොකද්ද? මොකද්ද? සමත කියලා කියන්නේ හිත එක්තැන් කරන නතර වෙන තැම්පත් කරන ගතියට. දැන් පිටත හරි ගමේ ගොඩේ රණ්ඩුවක් ආරවුලක් ඇති වුනහම අපි කියන්නේ යන් යන් සමත මණ්ඩලයේද කියලා. ඒ කියන්නේ ඒ ආරවුල සංසිඳවන එකට. ඒ වගේ මේ හිතේ තියෙනවා කෙලෙස් ආරවුලක්. රණ්ඩුවක්. ඔය එක තැනක කයෙන් ඉඳගෙන හිටියට හිතෙන් බලන්නකෝ දුවන දිවිල්ල හිතේ හිතේ කතා කරන ගතිය. දැන් මේ බණ කිව්වත් කොච්චරක් වචනද දන්නේ ඇහුනේ. ඈ සමහර කෙනෙකුට හොඳට ඇහෙන සමහර කෙනෙකුට ඇහෙන්න බෑ. මොකද මෙතන ඉන්නත් නැති වෙයි. මොකද ඒ තරම් දුවනවා. ඒ දුවන ඒ විසිරුණු ඒ ඇවිසුණු ගතිය සංසිඳවන එකට කියන සමති කියලා. ඒ කමඨහන් 40න් හිත සංසිඳවනවා හිත තැම්පත් කරන ගතියක් තියෙනවා. ඒකට සම ඊට පස්සේ අනුශේ ධර්ම දුරු කරන්න වෙන්නේ මොකක් කළාද? විදර්ශනා කළා. විදර්ශනා කළා. විදර්ශනා කියලා කියන්නේ විදර්ශනා කරනවා කියලා කියන්නේ විදර්ශනා කියනවා විපස්සනා කියනවා විපස්සනා කියන පාලිය විදර්ශනා කියන සංස්කෘතය. එතකොට විදර්ශනා කියලා කිව්වේ විශිෂ්ට දර්ශනයක් විශිෂ්ට දැකීමක් නිවැරදි දැකීමක් කියන එක. එතකොට කුමකට වඩා විශිෂ්ටද? කුමකට වඩා විශේෂයක්ද? වෙලාවට එතකොට කුමකට වඩා විශිෂ්ටද සාමාන්‍ය ලෝකයා දකින දෙයට වඩා විශිෂ්ටයි සාමාන්‍ය ලෝකයා දකින දෙයට වඩා විශේෂයෙන් දකින්න ඕනේ එහෙනම් මේ ලෝකේ අද අපිට සාමාන්‍ය ලෝකයා දකින දෙයට වඩා විශේෂණයකින් අපි දකින්න ඕනේ. අන්න එහෙම දකිනකොටයි දැකීමයි විදර්ශනා කියලා කියන්නේ. ඒ සාමාන්‍ය ලෝකයා දකින දැකීමට වඩා විශේෂයෙන් දකින හැටි උගන්වන්න වෙලාම. ඒ හින්දා සාමාන්‍ය ලෝකයා දකින මිම්ම මම කියන්නම් ඇහැයින් යමක් බලනකොට ඉදිරියෙන් තියෙන දේ පේන්නේ පේන දේ තියෙන කියන මට්ටමේ තමයි අපි ජීවත් වෙන්නේ. සාමාන්‍ය ලෝකයක් කියනකොට මොකද දකින්න අපිව දකින්න. මේ ඉදිරියෙන් තියෙන දේ පේන්නේ, පේන දේ තියෙන්නේ. තියෙන සද්දේ ඇහෙන්නේ, ඇහෙන සද්දේ තියෙනවා. එතකොට තියෙන ගඳ සුවඳ තියෙන දේ දැනෙන්නේ, දැනෙන ගඳ සුවඳ තියෙනවා කියලා මෙන්න මේ විදිහට දකිමින් ජීවත් වෙන මට්ටම තමයි ලෝකෙ කියන්නේ. විදර්ශනා කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත. පෙනෙන දේ තියෙනවා නෙමෙයි, තියෙන දේ පේනවා නෙමෙයි කියලා දකින්න. අන්නේ ඒ දැකීම මාරු වුණොත් පෙනෙන දේ තියනවනේ මේ තියෙන දේ පේනවා නෙමෙයි කියලා කියන්නේ ඇයි කියන එක කියලා දෙන්න කාලේ මැදි අපි කියු මේ මම කෙටි උපමාවක් ගත්තොත් මිරිඟුව දිහා බලනකොට ජලය වගේ අපිට පේනවා අපිට පෙවුනට වතුර වගේ පෙවුනට අපිට පෙවුන දේ තියෙනවා නෙමෙයි වැර තියෙන්නේ මිරිඟුව පේන්නේ ජලය පේන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ පේන්නේ මිරිඟු අපිට පේන්නේ පේන්නේ ජලය වගේ පේන දේ තියෙනව නෙමෙයි පේන්නේ හිතට තියෙන්නේ මිරිඟු මිරිඟුව තියෙන තරක ජලය වගේ පේනවා පේන දේ තියෙනව නෙමෙයි තියෙන දේ පේනව නෙමෙයි ඔන්න ඔය වගේ හැම දෙයක්ම මෙතන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු කලාප කලාප වශයෙන් තිබිලයි අපිට හැඩතල පේන්නේ අපිට හැඩතල අපිට පෙවුනට අපිට පේන හැඩතල මෙහි තියනවා නෙමෙයි. එතකොට හැම වෙලාවම පෙනෙන ඇහෙන බව බාහිර නිසා තමා තුළට පෙනෙන ඇහෙන බව වෙන හැටි පෙනෙන ඇහෙන දේ බාහිර තියනවා කියලා හොයාගෙන යන්න බැරි විදිහට දකින්නවා නම් විදර්ශනා කරනවා කියලා කියනවා. මෙන්න මේ නුවණ යම් වෙලාවක අපි අරගෙන ගියොත් මේ විදර්ශනා ඥාණයෙන් අනුසය කියන ධර්මයේ දුරු වෙනවා. මේ සමතකමට අහනකින් හිත වඩ වඩ මේ විදිහට විදර්ශනා කළොත් අපිට හිත පිරිසුදු කරගන්න පුළුවන්. හිත පිරිසුදු වුණොත් හිත පිරිසුදු කරගත්තාම තමයි මහා රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට එදාට මේ හේතු ටික රැස් වෙන්නේ ඒ කියන්නේ ඵලයේ උපදින්නේ ඒ වුණොත් දුක ඉතිින්නේ නැහැ. ඒ නිසා ඒ නිසා මේ හිත පිරිසුදු කරගන්න හැම කෙනාම උරුමනාව ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ සචිත්ත පරියෝදමන ඒතම් බුද්ධාන ශාසන මෙන්න මේ බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව ওই විදිහට අනුශාසනා කළේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙකුට යම්සේ ආදරේද දරුවෙක් දුක් විඳිනවා යම්සේ අකමැතිද දරුවෙක් සැප විඳිනවා යම්සේ කැමති ඒ තරම් සෙනෙහසකින් ওই ටිකෙන් අවවාද කළ යම් සඳනා කළේ ඒ තරම් අපිට ආදරය කරපු බුදුහාමුදුරුවෝයි මේ අවුරුදු 2600කට ඉස්සෙල් ලෝකේ පහළ වුණේ ඒ බුදුහාමුදුරුවෝ පහළ වෙලා අවුරුදු 2600ක් හෙට දවසට හෙට දවසේ සම්බුද්ධත්වයේ සමරන ලෝතර බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා කියලා දාස් කරා හැමදිනාටම තෙරුවන් සරණයි